හොඳ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ විතක්ක සන්තාන සූත්‍රයේදී ඔබ වහන්සේ දේශනා කරනවා නොගැලපෙන අහිතකර සිතුවිලි පැමිණි විට ඒවා ගැන නොසිතා බැහැර කර දමන්න කියා. නමුත් ඒ අකුසල් සිත් කඩා දැමීමට නම් ඒවා ඇතිවීමට ඇති හේතුව හේතු මූලය බීජ සොයාගත යුතු නේද? සමහර විට මෙවැනි සිතුවිලි සිතට එන විට මේක ඇතිවන්නේ මගේ මානය නිසාද, තණ්හාව නිසාද යන අයුරින් විශ්ලේෂණය කර බලන බැලෙන අවස්ථාවෙමටයි. එසේම සිතුවිලි වල මූලයේ සෙවීමට යාම සුදුසුද? මේ ගැන ඔබ වහන්සේගෙන් අවවාදයක් අනුශාසනාවක් ලබා දෙන්නේ නම් ඉතාමත් පුතඥ වෙමි. ධර්මං සබ්බ මේ සූත්‍රයට අටුවාවක් වගේ නිකන් පසු කාලයේදී තියෙනවා විතක්ක જાති නවයක් අඳුනගෙන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 අරමුණයි දෙක ඊටාම සමීපව ඇසුර පැවැත්වීමෙන් විතක්කොල බලපෑම අඩු කරගෙන බයපක්ෂව තමයි මුල් බැස ගැනීම කරන්නේ. ඊට පස්සේ සතිය සම්පජඤ්ඤය දිනුනාට පස්සේ නම් ඒ විතක්කොල මූල సంతානය හොයන්න පුළුවන්. ඒ නිසා විතක්ක මූල సంతාන සූත්‍රයේ විතක්කේ මූල సంతාන හොයන්නේ අන්තිම උපක්‍රම විදියට. මුලින් මුලින් කරන්නේ මග අරලා ගණන් නොගෙන ඉඳලා වෙන දෙයකට හිත යොදලා අමනසිකාර යොදවලා වගේ අර රූප ධර්මයත් එක්ක ඇසුර නැත්නම් මූල කර්මස්ථානයත් එක්ක ඇසුර පුළුවන් තරම් තහවුරු කරගත්තට පස්සේ තමයි මේ විතක්යන්ගේ අලගේ මුලගේ හොයලා එහෙම නැත්නම් මූලයේ හොයන කටයුත්තට යන්නේ. ඒක නිසා මේ ඔක්කොම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 රාග රක්ත වෙලා Taman පිරෙන්න ඉඩ තියෙනවා. ද්වේෂයෙන් දූෂිත වෙලා අර කරගෙන යදී කරගන්න බැරි වෙන නිසා විතක්ක සම්ඨාන සූත්‍රයේ අනුපිළිවෙලට තමයි ਸਰවචනාංශේ විතක්ක මූල සම්ඨානේ හොයන එක අන්තිමටම තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ හැමදෙන්නේ ආනාපාන සති භාවනාව කරන වෙලාවේදී පළවෙනි අපේ විතක්කේ තියෙන උස්ම උස්මනේ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 ආනාපානයේ නැත්නම් අපි ගොත් ආස්වාසේ සහ ප්‍රස්වාසේ ස්වභාව ලක්ෂණ ඊටාම සමීපව එහෙම නැත්නම් පොදු ලක්ෂණ ඊටාම සමීපව හැදෑරීම හරහා හිත වෙන දේවල් වලට යන අවස්ථාව මගහරිනවා. මුදනේ එතකොට දැන් විතක්ක ਵਿਚාර හැලිලා පීත සුඛ අවස්ථාවට එනකොට ඕවා ගැන බැලුවට කමන්නේ නැහැ. එතකොට ඇත්තටම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 තිගැස්වීම උද්දච්ච කුක්කුච්ච කියන සැක තියෙනවා. මේ හිතවිලි ටික ඔය කියන ආනාපාන යාල් වීමත් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ පහළ වීමත් අතරමැද අවස්ථාව. ඉස්ලාම ආනාපානක යාලුණා යාල් වෙලා ඒකේ ඉඳගෙන අපි ඔය කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්ච වගේ දේවල් ටිකක් මූණට මූණ දීලා බලනවා. ආනාපාන පදරමේ ඉඳගෙන. ඒව පිළිබඳව යම් ප්‍රමාණ අධිකාරී ශක්තියක් ආවට පස්සේ තමයි අපි විතක්ක ਵਿਚාර පීචසුක ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයට යන්නේ. ඒකටත් එහා එකක් තමයි විතක්ක ਵਿਚාර නැති පීචසුක ඒකාග්‍රතාව කියන ප්‍රණීතාංග සහිත ධානයට යන්නේ. එතෙන් යනකොට මේ විතක්ක වල තියෙන නපුරු බලපෑම ගොඩක් අඩුයි. ඇත්තටම ඒ වගේ වෙලාවක ඒ කියන්නේ ධානයකට සමවැදුනොත් සලකා බැලීමේ අවස්ථාවක් නැති වෙනවා.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 පිළිවෙලක් හොයන්න. නමුත් අපිට අපේ මනස වැඩ කරන්නේ නැත්නම් අපේ අධ්‍යාපනයේ වැඩ කරන්නේ රේකී ක්‍රමයකට. එකකට පස්සේ එකකට පස්සේ එකක්. නමුත් ස්වභාව ධර්මයේ වැඩ කරන්නේ මේට්‍රික්ස් එකක් විදිහට හැම පැත්තෙම සම්බන්ධතාවය තුව. ඉතින් මේ හැම පැත්තෙම සම්බන්ධතාව තියෙන එකක් රේකී ක්‍රමයට දැම්මේ නැත්නම් පොඩි උන්ට තේරෙන්නේ නැහැ. එතන සරුවචනාංශයේ මේක තේරුම් ගත්තේ සමස්තයක් වශයෙන්. තේරුම් අරගෙන කායනුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කිව්වට කායනුපස්සන ඇතුලේ හතරම තියෙනවා. ඊට පස්සේ ඒක ඉදිරියට යනකොට පළවෙනි මට්ටමේදී මේ හතර අපි ගත්තොත් ලනු තේඩ හතරක් එකට ඔත්තලා ගත්ත අම්බරලා ගත්ත කඹයක් කියලා ඉස්සරහට මේ ඉස්ලාමයේ ලබන වෙයින කායනුපස්සනා කියන තේඩා විතරයි. අනිත් තුන පිටිපස්සට යනවා. උඩට යනකොට වේදනානුපස්සන චේදා ඉස්සරහට එනවා. අනිත් තුන පිටිපස්සට එනවා. තව යනකොට චිත්තානුපස්සන ධම්මානුපස්සන හතරම එකටම තියෙනවා. Taman හිත යොදන තැනේ හැටියට මූණට මූණ දාන පැත්ත වෙනස්. ඒක හරියට හතරමා ධාතුන් කවදාකවත් වෙග්ම ජීවත් වෙන්න බෑ. අපි දැන් පඩවි ධාතුව පේනවයි කියලා කියන්නේ අනිත් තුන දෙනා ලීන නිලීන වෙලා පස්සට වෙලා ඉනවා. හොඳට පඩවි ධාතුව දිහා බලනකොට පේනවා එයාට තනියම ඉන්න බෑ මේ තුන් දෙනා නැතුව. ඒ නිසා බැලු බැලමට පේන්නේ පට විධාතු විතරයි. මොකද විශේෂඥානය කියලා කියන්නේ චිත්‍ර විතරක් නෙවෙයි canvas එක පේනවා යාට. canvas එකේ තියෙන ඊතුරු ධාතු තුන. වෙන වෙලාවකට ඒක වෙන පැත්තකට අල්ල බලපුවාම මුණතර පේන්නේ පට විධාතේ ආපෝ ධාතුව. පටන් ගන්නකොට ආපෝ ධාතුව තියලා බලලා හොඳට මූල ධර්ම වශයෙන් මොකද දන්නවනම් ආපෝ ධාතුට ඉන්න බෑ ඒ තුන දැනට පාදම සකස් කරන්න ඉතුරු ධාතු තුන කියලා මේ ආපෝ ධාතුව දකින්න ගමන් අර තුනක් දකින්න පුළුවන් ඒ මේ හතර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 මූලධර්මකාරය කතා කරනකොටම තේරෙනවා එයා අරකින් මේක වෙන් කරලා වෙනම පැකට් කරලා සුපර් මාකට් එකේ තියෙන බඩුලයිස්තු වගේ තියෙයි කියලා හිතනවා. භාවනා කරපේ කරලා දන්නවා මේක නිකන් අර කියලා දෙන්න බබාට උගන්වන්න කියප එකක් මිසක් මේවා තියෙන්නේ ඔක්කොම එකට ඇනිලා. දැන් ආමුදුනේ විතක්ක ਵਿਚාර හැලිලා දැන් ප්‍රීතිසුඛ අවස්ථාවට එනකොට එතන තියෙන්නේ චිත්තානුපස්සනාව වැඩිපුර කියන්න පුළුවන්. ඇත්තටම වේදනානුපස්සනාව කියලා එකට කියන්නේ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 දෙවෙනි හිත වේදනාවට යනවා ප්‍රීති නැමැති විඳීම සුඛේ නැමැති විඳීම ඊට පස්සේ චිත්ත සංකාර පස්සම්බයන් චිත්ත සංකාරම් කියලා දෙවෙනි මට්ටමේ ඊට පස්සේ යනවා චිත්තානුපස්සනාවට ඊට පස්සේ යනවා ධම්මානුපස්සනාවට ඉතින් ඒක දිහා බලනකොට පේනවා පළවෙනි සැරේ අපි ආනාපානය දැකලා නැහැ අහලා නැහැ සතිය ගැන දන්නේ නැති කෙනෙක් ආනාපානයට දැම්මගේ හිත විනාඩි ඊයේ 3ක් 3 14ක් හිටියා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 පන්ති මොනිටර් හැබැයි පණක් දෙන්නම තමයි. ඉතින් ඊගා පන්ති ටීචර් කියන ඔයා මොනිටර් වෙන්නේ කියලා. එතකොට ඉතින් යාගේ නම කියලා පන්ති කතා කරාට අර ඇතුලේ කන්ටෙන්ට් එක එකමයි. ඊගා පන්ති යනවා තව කෙනෙක් මොනිටර් වෙනවා. මන්දේ තව කෙනෙක් මොනිටර් කරනවා. නමුත් මේ ඕනම කඩප්පුලි මොකෑමනා දහවතුරා හිතක ඒකාග්‍රතාවේ තියෙනවා. පේන්නේ. අර කඩප්පුලිය පේනවා. ඉතින් ඒ නිසා ඒක ඔළුව හස බඳගෙන කියනවා මුළු එකම කඩප්පුලි වෙලයි කියලා. එහෙම කරන්න බෑ. ඒක කඩප්පුලියකට බෑ මේ මේ ඒකාග්‍රතාවය යටපත් කරන්න මකලා දාන්න නිවන්න. එයා පැත්තකටලා ඉන්නවා. හොඳ දක්ෂ යෝගාවචරෙක් ඔය හිත නරක වෙච්ච වෙලාව ඒක දිහාම බලබලා ඉනකොට පේනවා. ඕනේ නම් ඔක පැත්තක දාලා අර ඒකාග්‍රතාවයට යන්න පුළුවන්. ඒ වගේ තමයි පීති සුඛ ඒකාග්‍රතාදී හැම මූල ධර්මයක්ම හැම හිතකම තියෙනවා. ඒකේ කොයි එකන මොනිටර් වෙනවද කියන තමයි ප්‍රශ්න තියෙන්නේ. ආම්තරංගේ එක ධර්මදේශනාවක සඳහන් කරනවා මේ එක අවස්ථාවක මේ සිතුවිලි ගොජ දාන්න ගන්නවා. ඒ ඔය අවස්ථා හතරේ මොන අවස්ථාවද? ඒක කොයි වගේත් වෙන්න පුළුවන් නෝ සාමාන්‍යයෙන් රූපය ආනාපානෙ වගේ එක අපි කාමේසා කාම සංඥා දුරුවන් කරන්න රූපයක් ඉස්සරහට ගන්නෝනේ අපි ඒ කියන්නේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අරමුණක් මෙනෙහි කරන්නේ. ඊට පස්සේ රූපේ යාලු කරගත්තයි කියමු. යාලු කරනවා ඉන්නකොට රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් සියුම් වෙනකොට හිතේ රූප ධර්ම වල ගෙවන් කිරීමත් එක්ක වෙටි ස්පාසුවක් ලැබෙනවා ඉඩක්. ඒ වෙලාවේදී සමහරලාට නාම ධර්ම හිතවිලි හැඟුම් ගොජ දාන්න පටන් අර ගන්නවා. සෑහෙන පාලනයක් තියෙනවා. හැබැයි නොහිස්තු විදියට නොපැතු විදියට ওই ජනපද විතක්ක, අමර විතක්ක ආදී අර සියුම් විතක්ක බරපතල විතක්ක එතකොට අයින් වෙලා සියුම් විතක්ක ගොඩාක් එන්න පටන් ගන්නවා නිකන් දූවිලි පාරක කටුවත්තක් ඇදගෙන යනකොට වගේ ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒව එක එකක් වශයෙන් නම් කොම් කරලා ගත්තොත් පාලනය කරන්නත් පුළුවන්. හැබැයි යෝගාචර බලාපොරොත්තු නැති විදිහට මේ ඇවිස්සිල්ලක් වගේ පේනවා. ඔක්කොට මෙහෙම විය යුතුයම නැහැ. හැබැයි ඒක වෙන්න ඉඩ තියෙනවා.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 සබ්‍රක්‍මචාරීන් වහන්සේලාත් ඒක. එහෙම නැතුව මේ හරි දේ නිස්සද්ද භාවයෙන් ගැලුණයිස ඉන්න දෙන්න. නිස්සද්ද භාවයෙන් කොතපණ දෙන්න දෙන්න. නිස්සද්ද භාවයෙන් ඉසපැන්වක් කරලා අභිෂේක කරන්න. ඒක තමයි හරිනකොට හැදී නිස්සද්දයි. හරිදී සාකච්ඡා කරනවා කියලා දෙයක් ඇත්තේ නෑ. ඒ ඒ සාකච්ඡාව සහ හරිදී කියන වචන දෙකේ අර්ථ දන්නේ නැතුව කතා කරන්නේ. හරිනම් සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඇත්තටම ඒ ඒක තමයි අපි ලැබෙන සාන්තිය. හරිනම් අතන මෙතන උල උල බලන්න දෙයක් නැහැ නේ. ගල හොඳ නම් අඹරෝකහමක් වේද? දන්නේ නැත්නම් එහෙනම් අපි ළඟ ඉන්න කෙනාට හරි කරදර කළා දැනගන්න. ඒ නිසා මේක හරි කියලා තේරුම් ගත්තේ ගැන මම ස්තුතිකන්ත වෙනවා. මොකද මාත් මේ මතේ ඉන්න නිසා ඒකදී සාකච්ඡා කරන්න දෙයක් නැහැ.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 ඉඳගෙන කරන භාවනාව ගොඩක් කරලා සමාධියට බරගතිය තියෙනවා. සක්මන් භාවනාව වීරිය තියෙනවා. ඒ නිසා සක්මණෙන් පස්සේ සමාධිය කරන්න කියලා කියන්නේ මේ සමාධියට <clears throat> වීරියෙන් ඇති සපෝට් එක උදව්ව ගන්නයි. ඒක නිසා ඒක එච්චරම කලබල වෙන්න දෙයක් නැහැ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සමාජයට වැඩිය ශරීර සෞඛ්‍ය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 අපි යම් විදියකට ටිකක් විස්තර සහිතව කියනවා මේ මුළු කාම ලෝකේ නැත්නම් අපි නෑයන්ගෙන් සහ වස්තුන්ගෙන් විසඳ අපි අරණ්‍යයකට ගියාට රුක්ක මූලයකට ගියාට ගහක් මුල වාඩි වුණාට ඒ කාම සංඥාව අපිට කොහොමඩක්වත් කාම වස්තු අයින් කරාට වස්තු කාමයේ අයින් කරාට ක්ලේශ කාමයේ බැටදෙනවා. ඉතින් ඒක නිසා ඒ ක්ලේශ කාමයේ නැති කරන්න සර්වඥාන්ති කියනවා රූප කර්මස්ථානයේ හිත දාන්න කියලා. රූප කර්මස්ථානයේ වැඩියෙන් හිත සමීපව තියෙන්න තියෙන්න කාමයේ නෙවෙයි කාම සංඥාවක් දුර වෙනවා. වස්තු කාමයේ නෙවෙයි ක්ලේශ කාමයක් දුර වෙනවා. ඒතර තමයි තේරෙන පටන් ගන්නවා මෙවුවා හිටියානම් gedaraක ගිහිගේක පිළිකාවක් වගේ වැඩුණට බුදුහාමුදුරු දෙල තියෙන උපමාවට උපක්‍රමයට ප්‍රතිපදාවට හිත වැටුනොත් සමහර වෙලාවල් වල කාමේශා කාම සංඥා රූපයෙන් සංසිඳවන්න පුළුවන්.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 ඕනෙම රූප අරමුණක් නැවත නැවත ඇසුරු කළොත් පළවෙනි සැරේ දකින්න විදිහ නෙමෙයි 2 3 4 5 6 7 වෙනකොට ඒක එන්නේ එන්නේ සිවුම් වෙලා නොදැනී යන මට්ටමට ඒකේ රංජනය කරගන්න බැරි මට්ටමට එහෙම නැත්නම් ගොරෝසුකම නැති ඒ නැති වුණාට පස්සේ ඒ යෝගාවචරයා අර මෙතෙක් කල තිබුණ විශාල අසහන 90ක් විතර වගේ නැති විවේක ස්ථානකටපත් වෙනවා.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 ඉතින් එතකොට යාට සැකයක් එනවා මේ මේ පාලුකම නැත්තම් මේ යමක් නැතිකම නින්දක්ද එහෙම නැත්තම් මේ අසහනී දුරු වීමක්ද ආතතිය දුරු වීමක්ද හුදේකලාවද පාළුවද විවේකයේද කොන්වීමද තාම දන්නේ නැහැ. අසුවිරු ඥාන ඇති කෙනාට බුදුරජාණන්සේ සඳහන් කර දෙනවා මේ පියවර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 බාහිර හේතුවක් නිසා හෝ ආදතියක් හිතට આવොත් අසහනයක්වත් ඒ සාපේක්ෂව ආනාපානෙ වැඩි වෙනවා. අනිකුත් ඉන්ද්‍රංගේ ඉන්ද්‍ර අනිතකුත් අරමුණු වල ගොරෝසුකම වැඩි වෙනවා. මේක නුහුරු නොපුරුදුකම නිසා වෙලා තියෙන්නේ. සුත්‍රමය ඥාන නැතිකම නිසා වෙලා තියෙන්නේ. පෙරවිර කරලා අත්දැකීම් නැතිකම නිසා. නමුත් යෝගාචර හුඟක් කල් කරගෙන කරගෙන යනකොට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 මොකක් හරි හේතුවකින් ආයෙ මතුවෙනවා. එතකොට සර්වචනන්සේ සඳහන් කරනවා ඒකට අපනිදාය භාවනා කිය. පනිදාය භාවනා කියන්නේ අරමුණක් තියෙනවා, එල්ලයක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. නමුත් ඒක තමන්ගෙම කලබැවිල්ල නිසා හෝ ස්වභාවයෙන් හෝ ආයසරය මීමැසිකොදී ඇවිස්සෙනවා. ඒක ස්වභාවය. මීමැසිකොදී ඇවිස්සුනාට පස්සේ ඒ යෝගාචරය මේ අහන ප්‍රශ්න උත්තරේ නැවතත් ඉස්සල්ලා සැරේ සමාධිය ඇති වෙන්න හේතු වෙච්ච මූල කර්මස්ථානේ අල්ලගන්න පුළුවන් නම් එයා බෞසුතෙක් කියලා කියනවා සත්පුරුෂෙක් කියලා කියනවා දන්න කෙනෙක් කියලා කියනවා. එයාට තියෙන ආයසරයක් ගොඩක් කර්මු වෙනවා සද්දත් ඇහෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා. එයා තමයි දැන් ආයසරයක් ආනපානේ අරගෙන ආගන්තුකෙක් වාගේ නවකෙක් වාගේ ආයසරයක් ආනපානට දැම්මොත් ආයසරයක් අර ඉස්සලට වැඩි වේගෙන් බොහෝ මික්මන්ට ආනපනික වෙල ගිහිලා අර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 මේ එකක් හොඳයි එකක් නරක කියන්න බෑ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. අන්නේ මට්ටමට ගියාට පස්සේ ආ යනවා. එතකොට මේ ආනවන්නේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. තිබුණට ගණන් ගන්නෑ. ඉතිලි නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. ඉතිලි ගණන් ගන්නෑ. වේදනාව තියෙනවා. එතකොට තමයි ඒ අසහනය වශී කරගත්තා වගේ ආතති වශී කරගත්තා වගේ ඒවත් තිබුණට සමාදම් වෙන්නේ නැහැ. අර නොසැලෙන බව සමාදම් වෙනවා. තතතාවයේ සමාදන් වෙනවා. කම්පන වෙන බව සමාදන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ කෙනාට ආයසරයක් ආය ලෝකෙට ගිහිල්ලා කැරකට ගියාම යාට පේනවා මගේ හිතේම tempatuකමක් තියෙනවා. මගේ හිතෙම තැවිසිති ගතියක් තියෙනවා. විසිති ගතිය දිගට තැවිස්සෙනවා. tempat ගතිය දිගට tempat වෙනවා. ඉතින් එකම පන්ති කාමරයක නැත් එකම පවුලක සිද්ධියක් වුණාට පස්සේ මේ දෙකම හිතේ තියෙනවයි කියන දන්න කෙනා tempatu ඇසුරු කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. අනිත් එක නම් දන්නේ මේ වෙලාවේ විශ්ෙන්න ඕන ඒක යුතුයකමක් වශයෙන් ඉතින් ඉසాత බඳගෙන අඬනවා. එහෙම ජොර දැම්පත් වෙච්ච මිනිහටත් බයිනෝ. මේකට කැක්කමක් නැහැ නේ මේ මෙච්චර එන ගෙඩියක් ගහලා තියෙද්දි මේ පැත්තකලා සීට් බිගර බීඩිය බිබි ඉන්නවා. චුවින්ගම් එක හපහපා ඉන්නයි කියලා. ඉතින් ඒ ඔක්කොම මේ මනුස්ස හිතක සිරියාව මනුස්ස හිතක අසිරිය දන්නේ නැතිකම. හැබැයි ඒ මනසයාට කලවලේ පැත්තක තියෙදි තැම්පත් වෙන්නත් පුළුවන්. gedara මිනිස්යාම gedara ගෑණි බැන්නත් අමාරු සයිට් වගේ මට ඇහුන්නේ වෙනවා. දන්නේ තේ මිනිස්යා කැළඹෙන්න විතරයි දන්නේ. ඒ මිනිස්යා කැළඹෙනවා වදිනු අල්ලපු කට්ටියත් කැළඹෙන්න ඕනේ. අල්ලපු gedarat කැළඹෙන්න ඕනේ එයාගේ හැටියට. එතකොට ඒ gedarම හිටියෝ කවුරු කැළඹෙන්නේ නැති කෙනෙක් යාට බයියෝ. බැන්නට මෙයා උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද මේ බොරදී මාළු බාන එක වැඩක් නැහැ. පස්සේ කියනවා උඹටත් ඕන නම් කියලා ධම්මජීව හමුසු කටියා භාවනා කරපන් කියලා.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 එතකොට යාට පුළුවන් ඕනේ නම් නාසිකාග්‍රේ තියෙන පටවි ගතිය අල්ලන්න පුළුවන්. නැත්නම් ඒකේ පිටිමැදෙන වායු ධාරාවේ දෙන වාත ගතිය අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් සිසිලස උණුසුම කියන වේදනාව අල්ලන්නත් පුළුවන්. මේ තාම භාවනා පටන් ගත්තා විතරයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් පටවි ධාතුව පටවි ධාතුවෙන් ගන්නකොට ස්පර්ශය කියන්නේ නැහැ. පටවි ධාතුව වායු ධාතුව ගන්නොත් වෙනස් පුරුෂ දෙකක් ගැටියෙම තමයි ස්පර්ශය. අනිතකොට මෙතන ස්පර්ශයෙන් අල්ලන්න පුළුවන්. මේක හයියෙන් හුස්ම ගන්නවත් හිමීට හුස්ම ගන්නවත් එපා සබදාහයෙන් යන්න ඕනේ. මේ හුස්ම දැන ගැනීම සඳහා හයියෙන් ගන්නවා හිමීට ගන්නවා කියන්නේ සංස්කාර. සංස්කාර නොකර ඉන්නත් ඕනේ. විඥාණයෙන් කරන්නේ අර මේක වෙන් කළ අඳුරන ගතිය. ඉතින් මේ විදිහට පටන් ගන්නකොටම මෙයා රූපයෙන් පටන් ගන්න පුළුවන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරයෙන්. නැත්නම් කායනුපසන, වේදනානුපසන, චිත්තානුපසන, ධම්මානුපසන යාගේ ජන්ම ගතියට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දිත් එයා තාම නාම රූප වශයෙන් වෙන් කළ අඳුන නොගෙන ඉන්න පුළුවන් දැනගන්නත් පුළුවන්. නමුත් සමහර විට මේ නාම රූප ප්‍රත්‍යඥාන ගැන කිසිම දැනීමක් නැතුව සෝවන් වෙන්න පුළුවන්. නම් වශයෙන් කියන්න දන්නේ වැඩේ වෙලා. ඒ එහෙම මෙතෙන්දි මේක වෙනවා කියන එකනට කිසිම ලාභයක් එකෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි එයාගෙන් අනික් අයට ලාභයක් වෙනවා. එයාට කියලා දෙන්න පුළුවන්කම. sannivedana නැත්නම් මේ නංවනන් වලින් මොනම විදියකින්වත්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 ඒකට ප්‍රතිබහන ඥාන කියලා කියන්නේ යුපිලිසිබියාපත් කියලා කියනවා. එහෙම නොවුනට තව කෙනෙක් වැඩ අරගෙන ඉවර වෙන්න පුළුවන්. දැන් කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි දවසේම සෝවාන් වුණා. කිසිම කෙනෙකුට බණක් කියලා නැහැ නේ අවුරුදු 120 ජීවත් වෙලා තියෙනවා. කැලේට වෙලා ඉඳලා තියෙන්නේ. ඒ ශාන්සිට සාරිපුත්තු ස්වාමීන් වහන්සේටගේ දක්ෂෝ කියලා දෙන්න බෑ. ඉතින් මේ කට්ටිය දොස් කිව්වලු බුදුහාමුදුරු ඉන්න කාලෙම මේ ඉස්සෙල්ලා වෙච්ච සෝන කොණ්ඩඤ්ඤට කිසිම නමක් නම්බුනාමයක් දෙන්නේ නැතුව මේ පස්සේ ආපු සාරිපුත්තට අග්‍ර ශාวก තනතුරු දුන්නයි කියලා දොස් කියන නිසා ඒකේ සාධාරණත්වය දැනගත්ත කොණ්ඩඤ්ඤ ස්වාංශ කොංගල පැත්තකට ගියා. උන්වහන්සේටම කාටවත් කියලා දීමේ හැකියාව නැහැ. ඒ කියන්නේ ප්‍රායෝගික දැනුම නැහැ කියන එක නෙවෙයි. අතරම මේ නාම රූප පරිච්ඡේ ඥාන වගේ දේවල් ඒ කිසිම ත්‍රිපිටකයේ කිව්වට තැනක හම්බ වෙන්නේ නැහැ අපට. ඒ මේ කොයිද අපි බ්‍රිස්බේන් වල ඉඳලාදිත් ওই ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ මම නිකමට කිව්වා. ඔය හුඟක් මේ දාර්ශනික සූත්‍ර ටික සුත්ත පිටකයේ සුත්ත නිපාතේ කියන පොතේ සඳහන් වෙලා තියෙන කුද්දකනිකායේ කිසිම තැනක සෝවාන් සකදාගාමී අනාගාමී අරියත්තත් නැහැ බණව රහත් වුණා. බණව රහත් වුණා. ඒකට වෙනකොට නිවන් දැක්ක විතරයි. සූත්‍ර පිටකට යනකොට සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් තියෙනවා. ඊට පස්සේ රතවිනිස සූත්‍රේ විතරක් සත්ත්වවිසුද්ධි තියෙනවා. ඊට පස්සේ බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මේකට විසුද්ධි මාර්ගයක් කියලා අට්ඨාරස විපස්සනා ඉදිරිපත් කරා. දැන් අට්ඨාරස විපස්සනාත් කඩ කඩ කෙස් පැලෙන තර්ක හදාගෙන යනවා. ඒක තමයි මහසි ක්‍රමයේ තියෙන්නේ. ඒක තමයි පාව ක්‍රමයේ තියෙන්නේ. ඒක නිසා හුඟ දෙනෙක් හිතනවා මේක මේ අර මේ කොළඹ ඉඳලා නුවරට යනකොට කෝච්චිය ස්ටේෂන් එකකින් යන ගමන් ටැබ්ලට්ස් දී යන වගේ ගමනක් කියලා. නේ සමහරට ඉන්ටර්සිටි එකක් තියෙනවා කිසිම දැනකම ගණතර කරන්නේ නැහැ. හැබැයි ස්ටේෂන් පහු වෙනවා. හැබැයි හැමදෙනේ අවසාන වශයෙන් මේ ත්‍රිලක්ෂණය කියන එක අපිට අවබෝධ වෙන්න ඕනේ. ත්‍රිලක්ෂණය කියන එකෙමුත් ඒ තුනම එකයි. ත්‍රිලක්ෂණ කියන්නේ එකයි. අවබෝධ කරන පුද්ගලයන් තුන් දෙනා හැටියට ස්පෙෂලායිස් වෙන කොටස වෙනස් වෙනවා. ඒ විමුක්ත මුඛ ශුන්්‍යත අපණිත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 සරුවචනාංශයට විතරයි අන්නේ වගේ එක පැත්තකට චරිතයකට ඇදෙන්නේ නැතුව විස්තර කරන්න බලන අනිත් හැම කෙනාම අඩුවානේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආදී හැම කෙනාම ඒ වගේ එක එක පැත්තට බයස් අර්ථකතන දීලා ඔක්කොටම කල්පනා වුණාලු දැන් අපි අයියලා තමයි දැන් බලපෑ එක එක එක එකනේ කියන්නේ කියලා. පස්සේ ඔක්කොම ගිහිල්ලා තියෙනවා සරුවචනාංශ ගාවට. මෙන්න මේමයි මේමයි ස්වාමීන් වහන්සේ අපේ කෙනාගේ අර්ථකතන ඊට පස්සේ සරුවචනාංශ කිව්වා. සියඳහන් කළේ නෝ බ්ලොක් ඔක්කොම හරියි. මේ උඹලට වැඩි තේරිච්ච ක්‍රමයේ හැටියට තමයි උඹලා ක්‍රමයේ කියලා දෙන්නේ ලෝකේ අවබෝධ කරන්නේ ශිෂ්‍යය අවබෝධ කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට ශිෂ්‍යය තෝරගන්නේ කොයි ගුරුවරයා ගාවටද යන්න ඕනේ කියලා. අර ගුරුවරයා හොඳයි මෙයාට වැඩි කියන්න බෑ. Taman කැමති කෙනා ගාවට කියලා කරගන්න පුළුවන්. නමුත් සරුවච්චන් වහන්සේගේ තියෙන ඒ මහා කරුණා ගුණය නිසා උන්වහන්සේ ඒක චරිත ලක්ෂණයට ගැලපෙන විදිහට කියන්නේ. ඒක නාවතේ එහෙම කියනවා. පොදු දේශනා ත්‍රිපිටක දේශනා කොයි එකත් වගේ සමාකාරව තියලා තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයාගේ හැටියට මේ තුනෙන් එකට එකක් ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනවා. ඊළඟ ප්‍රශ්නය ආම්දුනේ ගරු ස්වාමින් වහන්සේ සමහර අවස්ථාවලදී හුස්ම රැල්ලේ වරහන් ඇතුලේ ආශ්වාස හා ප්‍රාශ්වාස කුඩා කුඩා අංශවල බව දැනේ. මේක සාමාන්‍යයෙන් වෙන සිදුවීමක්ද? ඒ බාර නොගෙන දිගටම හුස්ම රැල්ල දිහා සිත යොමු කරන එකද එක හරියට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 නැත්නම් මුලක් කියලා වෙලා උඩින් බැලලා යන්න පුළුවන්. නැත්නම් කෝටුවක් කියලා හිතලා හැරමිටියක් කියලා අහුලා ගන්නත් පුළුවන්. නමුත් එයා ළඟට යනකොට පේනවා අර ඈතදී පේනටදී පොඩි නැලවිල්ලක් තියෙනවා මේකේ. නැලියවිල්ලක් තියෙනවා. ඒකට පේනවා මේක කෝටුවක් නෙවෙයි. මුලකුත් නෙවෙයි. මේ දඟලන දඟලේ සර්පයේගේ ස්වරූපයක් නෙවෙයි. ඉතින් යම් මේකට මේ පුද්ගලයාට විමසන්න ඕන පහළ ළඟලා බැලුවොත් ඒක කූඹි රැලක් එක කුඹියා පිටිපස්සේ කුඹියා ගියාට කෝටුවක් නැහැ එතන. ලණුවක් නැහැ එතන. සර්පෙක් නැහැ. ඒතර එතෙන්ද කියලා බලන එක නයි ඊට මුලදී ආ දකින්නකොට දැක්කේ ඒක එක දිගට යායට තියෙන දණ්ඩක් වැලක් මුලක් වගේ. ළඟට යනකොට පේනවා පොඩ්ඩක් නලියන ගතිය ළඟ වෙලා බලනකොට කූඹියක් පිටපස්සේ කූඹියක් යනවා මිස යායක් නැහැ. ඉතින් ඒ වගේ තමයි භාවනා කරන යනකොට අරමුණත් සතිය භාවනා කරන හිතත්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 හැම භාවනා දියුණුවක්ම විමසුම් නොනට ලක් කරන්න වෙනවා. මොකද එයා කිසිම දෙයක් වෙනස් වෙනවා දකින්න කැමති නැහැ. ඉතින් තමයි කෙලස් කියන්නේ. භාවනා කරාට නාම කෙලෙසයක් තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රශ්න කරනවා. ඉතින් මුලදී හුඟ කෙනෙක් එහෙම තමයි. මුලදී හැම වෙලාවෙදිම ඇයි මෙහෙම තිබිලා මෙහෙම වෙන්නේ කියලා. එතකොට ඒ කියන්නේ යා මේ වෙනස් වීමකට හිත හදාගන්න නෙවෙයි යන්නේ. ඒක නිසා ගිරිමානන්ද වගේ සූත්‍රවල සර්වඥාන්සේ සඳහන් කරනවා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 කැටරක් සුද එනකොටත් ඔහොම එකක් වෙනවා. ඒ හොඳට බීපුවහමත් එහෙම එකක් වෙනවා. ඉතින් කොයි එකද කියන්න බෑනේ. එසක කාටවත් කියන්නේ මේ ඒකාන්තයෙන් මේ නිවනටමයි යන්නේ කියලා. මේක නැවතත් කරලා බලන්න. නැවත ඒක නෙවිදි උරු ක්‍රමේ නැවතත් කරන බණ්ඩ තමයි පේනවනම් එතකොට හොඳට පේනවා ජවනිකා වශයෙන් මෙතන ඉඳලා මෙහෙම මෙහෙම යන හැටි. එතකොට පේනවා මේක Tamange පාලන යටතේ තියෙන්නේ. මෙන්න මේ ඉතිහාසයක් මේකේ තියෙනවා. එතකොට තමයි ප්‍රධානම වෙන දේ තමයි ඒක සැක කරන දෙයක් නෑ. තවත් හොයලා බලන්න ඕන. එතකොට යෝගාට ඉදිරියට යන අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. සැකේ දුර වෙනවා. ඒ නිසා මේක තියානින්න ලාභෙට හරි ඇති. හරි කියන්නේ යන්නේවා. හරි ඇති. මගේ යුතුයකම මගේ අනුග්‍රහය තමයි මේකට ආයෙසරයක් කරලා බලන්න. එතකොට ඔය වගේ එකපාර විවේක මේ gediya පිටින් දැක්ක ඒ පාරක්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 සම්ප්‍රප්පලාප වශයෙන් කුසල් සිදුවන වේ කුමන විදිහේ කතාවලින්දයි පහදා දෙන්නෙම නිල්ල. මොනම කතාවක්වත් ඕනේ <laughs> කොයි කතාව සම්ප්‍රප්පලාප කියලා දාගන්න එතකොට ඉවරයි. විශේෂයෙන්ම රිට්‍රීට් එකේදී එහෙම කිය හැකියි. මොකද පටන් ගන්න දවසේ කිව්වම කතා කරන දේවල් තියෙනවා කතා කරන්න. ඒ වෙලාවේ කතා කරේ නැහැ. එහෙම නැත්නම් ඒක කරලා ඉවරයි. දැන් එනේ ඔය වෙලා තියෙන්නේ මේ කට කහනවට කියන කතාව කියලා තියෙන්නේ. හිස් වචන කියලා තියෙන්නේ. ඉතින් මේ හිස් වචනකින් කෙරෙන තියෙන ඒකාන්තෙම සතියට විරුද්ධ පැත්තක් ක්ෂණය ඉක්මවා යෑමක් ඒ මදිවට තව කෙනෙක්ගේ තොලුව නරක කරනවා ඒ ඒක එතකොට පිස්සු හොඳ ඒක වෙනවා පිස්සු සාමාන්‍ය පිස්සුනේ තව කෙනෙක් අල්ලා ගන්නවා මේ ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා හැමදේ යම් කිසි ප්‍රයෝජනයක් පිණිස කරන කතා වරහන් ඇතුලේ කෙනෙක් ගැන තැනක් ගැන වරහන් වහලා මෙයට අදාළ නැතයි සිතමි එහෙත් එහි මූලයේ රාගය ద్వේෂය නම් ඒ වාදයට අදාළ වනවා ඇතියයි සිතීම නිවැරදිද? විහිළු වශයෙන් කරන කතා සාමාන්‍ය සම්ප්‍රප්පලාප වෙනවාද? කරුණාවෙන් පහදා දෙන්න වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ කේලම් හිස් වචන පරුස වචන බොරු. එතකොට ඒ හිස් කේලම් හිස් වචන පරුස වචන අයින් කරුවට පස්සේ කතා සම්ප්‍රප්පලාප වලට වැටෙනවා. දැන් අපි ගත්තොත්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 අපේ මේ සුද්ධ ලියවිලි උඹ සම්පප්පලාව කරගන්න හදනවා කියලා. ඉතින් ඒක නිසා අපිට කතා නොකර ඉන්න බෑ. නමුත් මේක තේරුම් අරගන්න ඕනේ ප්‍රයෝජනෙ සලකලා කතා කරනවා. ඒ ඒකත් මේ හදිස්සිතේ වෙදී කරාට මත්තට එහෙම නොවන තාලෙට අපි වචනය පිළිබඳව හික්මීමේ එන්න පටන් අරගත්තොත් එක සැරේ අපිට සම්පප්පලාව වලට යන්න බෑ. ඒකතරින් අපිට සම්පප්පලෙන් ගැලපෙන්නත් ගැලවෙන්නත් බෑ. වෙන්නේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා. අපි එකම කණ්ඩායමක් එකම වහලයකට නැවත නැවත හමු වෙනවනම් භාවනා කරනවා නම් අපිට කාලසටහනට වැඩ කරනකොට කතා නොකර ඉන්න පුළුවන්. නමුත් විවිධ පිළිස් විවිධ තැන්වල හම්බ වෙනවා නම් දැන් අපි දන්නේ නැතුව වෙන රටක එයාපෝට් එකට ගියාට පස්සේ අපිට තේරුන්නේ නැත්තම් මොකද වෙන්නේ කියලා අපිට ඒ වෙලාවේ මුණියොත රකින්න බෑනේ. ඒ වෙලාවේ අදාළ මනුස්සයෙක් ළඟට ගිහලා කිව්වා මට මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මොකද්ද කරන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ප්‍රයෝජන සලකලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට වෙන්නේ මේ සම්පප්පලාප කියන එකේ බරතරකම දන්නේ නැතුව ආදීනව දන්නේ නැතුව කර්මපතයක් වෙන බව දන්නේ නැතුව මේ මිනිස්සු නිතර කතා කරන්න පුළුවන් ඇයි හොඳයි තියෙන්න ඕන කියලා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 ඉතින් ඒ නිසා අපි මේ ප්‍රධාන වශයෙන්ම බලන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක එහෙම නැත්නම් වචී සංස්කාරවල වචනේ සිද්ධ වෙන සකස් කිරීම අඩු කරන්න නම් ඒකට යන්නේ ඉස්සල්ලා පිටත කෙරෙන පුළුවන් තරම් කතා නැත කරන්න කියන මේක කරන්න කියන්නේ පරිේශන මට්ටමින් කාලයකට. එහෙම නැත්නම් මුළු ජීවිත කාලෙම කතා නොකරන එකට දරුවත් නැසෙ විරුද්ධයි. සර්වඥාචර්ය සඳහන් කළ තියෙනවා භික්ෂුන් වහන්සේලම කතා කරන කතා කරන්නම නීති දාලා තියෙනවා. වස් කාලේ සමාදන් වෙලා හිටියොත් පැවරුම කියන්න අනික් කෙනාට කියන්න ඕන දිත්තේ වෙනවා සුතේ වෙනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසාමි කියලා සංඝයාට වෙල කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කතා නොකර සිටීමෙන් මුනිවත රැකෙන්නේ නැහැ බුදුහාමුදුරු දන්න විදිහට. නමුත් පරිේශන මට්ටමකේ කාලයක් අපි නොකර සිටීමෙන් බලනවා මේක ලේසිරත් පහසුරත් කරාට මේක නතර කරන්න කිය දවසේ තමයි මේ යකාගේ ප්‍රමාණය දැනගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ පරිශ්‍රණය තමයි යෝනිසමනස්කාරයෙන් කරලා බලන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ ගෞරවණීය මාමින් වහන්සේ. ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ පළවෙනි භාවනාවේ ටික වේලාවකින් මා වරහන ඇතුලේ භාවනාවේ නිරත වී සිටින විට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 වෙලා සැහැල්ලුවක් සතුටක් වගේ තමයි දැනෙන්නේ. ඒ එම එම සතුටක් දැනෙනවා නම් ඒ වෙලාව පාවිච්චි කරන්න බුදුරජාණන්සේගේ ප්‍රතිපදාව හරි කෙලස් අඩුයි. ඊගාවට මම මොකද්ද කරන එක නෙවෙයි තියෙන්නේ මේක තව තව බහුලීගත කරන්න. මේක තව තවත් ප්‍රමාණයේ වශයෙන් හෝ ගුණාත්මයේ වශයෙන් මේක වඩ වඩා ඇසුරු කරන එකයි කරන්න තියෙන්නේ. අපිට සැකයක් ආවොත් විමසුන්නුවක් ආවොත් ඒ කියන්නේ මේකට අභියෝග කරලා තියෙන්නේ. ඒ බාහිර අරගන්නේ නැහැ.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 ගෙවල් දොරලත් ඇහැරලා ඇවිල්ලා භාවනා කරන්න වාඩි වුණාට පස්සේ කටුකොහලක් අතරින් ගන්නවා වගේ. රෑ වහිනවා හිටගෙන යන්නත් බෑ. ආලෝකයකුත් ආලෝකයකුත් නැහැ. සර්පියොත් ඉන්නවා, කූඩැල්ලොත් ඉන්නවා. ඉතින් අර කටුකොහලස්යෙන් යන වෙලාවක්. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචර ඉතාමත්ම අසරණ මේ පියවර පියවර පහස බය කුතුහලයේ දනවන තැනකට ගිහිල්ලා ඉතින් ඒ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 කාටත් පොදු ප්‍රශ්නයක් තමයි. ඔයගේ අවස්ථා අපි පව් කරලා තියෙනවා. අපි ඒ වෙලාවේ අපි කරන්නේ අනවශ්‍ය ප්‍රමුඛත්වයක් දෙනවා ඒක. ඒ නිසා එතනින් එහාට භාවනාව යන්නේ. තමයි හාමුදුරු කිව්වාගේ නැවත නැවත බහුලීකත කිරීමෙන් ඊළඟ ප්‍රතිඵල ලැබෙනවායි කියලා තමයි මට. ඒක මේ පසුකාලීන ආචාර්යවරු ඉදිරිපත් කරලා තිනවා සමාධිස්සච නිමිත්තක් ගහයි හෝති කියලා.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 චූලසෝතාපන්න වූ කෙනෙක් නැවත උපත ලැබුවොත් කෙබඳු ආකාරයකදයි කරුණාවෙන් පැහැදිලි කරන්න මෙන් ඉල්ලා සිටිනවා. පෙරවන් සම්මත. මේක ඇත්තටම මේ මේ ඉර නගින්න ඉස්සලා අරුණ එනවා. එතකොට අරුණෙන් පේන තියෙනවා තව નિયમિત වෙලාවට පස්සේ ඉර නගිනවා කියලා. ඒ වගේ සෝතාපන්න தත්වෙට සෝතාපන්නපත් තත්වයේ gederana මිදුලට ගියා වගේ තමයි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 යෝජනාවක් ගේන්න තමන් ගත කරන ජීවිතේ හෝ තමන් ඇසුරු ඥානනුව අකුසල් මැඩලන අකුසල් මොකද්ද කුසල් මැඩලන කුසල් මොකද්ද කිය. භාවනාව දියුණු කරගත්ත කෙනෙක්ට ඒ භාවනාව කරගන්න බැරි විදිහට කටින වගේ දේවල් වගේ සම්බන්ධ වුණොත් ඒ ඒ භාවනා කරගෙන භාවනා බින්දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඉදිරියට ගෙනිය ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ කුසල් නිලීමන්සේ කුසල් මෙඩල් රැවිදියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කුසල් අකුසල් දෙකට දාලා කියන ආයසරයක් ඔය නිදර්ශනයේ කුසල් අකුසල් දෙකට දාලා ඉදිරිපත් කරන බෑ ආයසරයක් ඔය කියපු ටිකම කුසලයක් කර කරගෙන යන කෙනෙක් එහෙම නැත්නම් භාවනාවක් කරගෙන යන කෙනෙක් නීවරණ ධර්ම පිය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 මයික් එක පටන්. මම හිතන්නේ දැන් අකුසලයක් මට අකුසලයක් මැඩෙන අකුසලයක් ගත්තොත් සාමාන්‍ය නෑ අපිට ඕනේ නෑ ඒක ඒක ඒකට වෙලා ගන්න එපා අපිට ඕනේ කුසලයක් මැඩෙන කුසලය අකුසලයක් මැඩෙන අකුසලය එහෙම තමයි දැන් සාමාන්‍ය පාප කර්මයක් ගත්තොත් සාමාන්‍ය කෙනෙක් ඝාතනය කරනට වඩා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 එතකොට යාට දියුණුවක් ඇති වෙන්නේ නැහැ. දවස්තාව පැහැරෙරිය වෙනවා. ඒක නිසා කුසලය අධි කුසලය එතන දානය සීලය සීලය සමාධිය සමාධිය ප්‍රඥාව හැම එකක්ම එකකින් එකක් මැඩලාගෙන මැඩලාගෙන යටපත් කරන යනවා ප්‍රතිස්ථාපනය කරනවා කියලා මේකට සරුවචාන්සේ සඳහන් කරනවා. අරකින් මේක ප්‍රතිස්ථාපනය කරනවා. දන් දෙන එකන සීලයක් රකින්න ගමන් දන් දෙනවා. නමුත් දැන් බල ආඩම්බර වෙන්නේ දානෙත් නෙමෙයි සීලෙට. ඊට පස්සේ දාන සීල කරන එකනා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 මම කරබන ඉන්නවා කවුරු හරි දෙන දෙයක් කාලා යපෙනවා. එතකොට මරන්න යන්නේ මැරිච්ච දේෙන් ජීවත් වෙනවා නැත්නම් වෙන උලා කාලා හරි ජීවත් වෙනවා. අන්නේ විදිහට පාවක් ඒ කියන්නේ පරිසරයේ හැටියට තියෙන සාමාන්‍ය ප්‍රමාණය නැත්තම් දර්ශීය මට්ටම ඉක්මවලා තමන්න පුළුවන් අඩු පව් ප්‍රමාණයක්. අනේක ඇත්තටම අඩු පව් ප්‍රමාණය තමයි පව් තමයි. වොන්ට මේ මාර්කින් අර විශාල පවක් වෙන්න තියෙන එක ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වෙලාවට මේ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 හැබැයි එන්නේ එන්න Taman දන්නවා. ඊටාම ප්‍රයෝගශීලීව ඒ ගරුකට යුතු පව් කරන්නේ ලාමට සියුම් පව් කරනවා. ඒ කියන්නේ අල්පසාවජ්‍ය මහා සාවජ්‍ය අල්පසාවජ්‍යකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් ඒක සාමාන්‍ය තේරුම් ගත්තේ නැති කෙනාට අපි කියනවා සදාචාරවාදියා කියලා. එයා හිතනවා කවදාකවත් පව් කරන්නේ නැත්නම් යන්න පුළුවන්. සියලුම කෙලෙස් දුරු කරන්න පුළුවන්. සුද්ධම අවස්ථාව ගන්න පුළුවන් කියලා එම ඒකට කියන්නේ කේවල තත්ත්ව කියලා. එහෙම නැත්නම් নিরপেক্ষ තත්ත්ව කියලා. මේ ලෝකේ කවදාකවත් කේවල තත්ත්වයකට යන්න බෑ. নিরপেক্ষ තත්ත්වයට යන්න බෑ. සාපේක්ෂ තත්ත්වයකට යන්න පුළුවන් තිබුණ තරම් නැතුව ඊගාවකට එන්න. ඒ කිය ඒකට බලහින්න කන කියන්නේ නෑ නෑ. එයා මේ තාම පවා තැරලා නෑ ඇත්ත. නමුත් බරපතල පවා තැරලා තිනවා මධ්‍යස්ථ පවකී. මධ්‍යස්ථ පවට පුරුදු වෙච්ච එක නා සියුම් පවක් කරනවා. හැබැයි එයා දන්නවා ප්‍රායෝගිකව වෙනදට වැඩිය දියුණු වෙනවායි කියලා. ඉතින් ඒක මේ මට මං ඉස්සල්ලා මට තේරුනේ මේ කුඩු ගහන එක මට කොහොමද මේකට පෙළඹෙන්නේ කොහොමද මේක වෙන්නේ කියන එක තේරුම් ගන්න බෑ මට ඉතනෝ මරන්නම ඕනේ කුඩු ගහන එක මරන්න ඕනේ වෙන කතා කරන දැන යකෝ මෙච්චරම සල්ලි දීලා මෙච්චරම ළමන්ට හානි කර වෙන දේ මෙච්චර දුස්චාර වෙන දේ කරනවා කියලා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 එවසන අනන්‍යතාවයක් රැකෙන විදිහට තියලා ඕනේ නම් මේක කරපන් කියලා කියනවා. එතකොට මේ මැදිහත් වෙච්ච සුබදාසක සමිතිය යම් ප්‍රමාණයකට තියෙනවා. ඉතින් මේ කුඩු කියන එක පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි සමාජය විසින් ඇති කරපු මහ පිළිලයක්. ඉතින් දුර්වල මිනිස්සු අහුණාට පස්සේ පව්කාරයට ගල් ගහලා වැඩක් නැහැ නේ. ඒ මනුස්සයාට අනන්‍යතාවයක ඉඳලා කියන්න ඕනේ ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරලා වෙන කෙනෙකුට දෙන්න මොක පැත්තක දාන්න. උඹට ඕන මේක දෙන්නම්.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 අධිකුස අකුසලයක් පොඩි එකකින් ප්‍රතිස්ථාපනය කර කර යනකොට ඒතර පළ දෙන්නෙත් මේ සුළු අකුසල් ඉස්සෙල්ලා. ඒ කියන්නේ මම කරපු ටිකනේ පළ දෙන්නේ. ඒකත් තමයි දන්නවා මෙච්චර බරපතල දෙයක් කරන්න තිබුණ අවස්ථාවේ මම ඒකේ මේකට කියන ආවස්තික වටිනාකම ඔපචුනිටි එක නෙගන්නේ දැන්. ඔපචුනිටි එක අරගන්නේ අඩු කුසලයක් කරන්නේ. ඒ අඩු කුසලයක් කරනකොට එයා දැන දැන කරන්නේ. මේක නොකර ඉන්න බෑ මොකද ඊට වැඩි එකක් කරන්න තියෙන. ඒකට ඒ කුසලය පිළිබඳව ඒ අකුසලය පිළිබඳව එයාගේ තියෙන විපස්සනාව අකුසලය පිළිබඳව විමසුම් නොන හරීම ප්‍රකටයි ඒ වෙලාවේ. උගුරට රබේත් බොනවා නෙවෙයි. මේක කරන්න දෙයක් නෑ කරනවා. එතකොට එයා නැවතේ කරන්න තියෙන අවස්ථාව හුඟක් අඩුයි. මොකද එයා දන්න විශාල අකුසලයක් වෙනුවටයි මේක කරන්නේ. ඒක කරන්නේ තමෝරාවෙන්.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 අත්ත කුසලයේ සරසන පැත්තට ගොඩ වෙන එක මේ වෙලාවේදී යෝගාවචර තමන්ගෙමුත් තමන් දොස් ලබනවා පිටිමුත් දොස් ලබනවා. ඒ බුරුන් පඬිස්සවාංශ කියන්නේ දෙලොක් අතර හිර වෙලා ඉන්න දැන් මෙයා. එයා දන්නවා නතර කරන්න ඕනේ කියලා. නමුත් නතර කරන්නම මේ ඊට වැඩි ටිකක් අඩු දෙයක් දැන් කරනවා. ඒතර බලහින්න කට්ටිය වෙනවා ආශා කිසිම වෙනසක් වෙලා නැහැ. ඒතර Tamanටත් පේන්න තියෙනවා කරන්නේ දැක දැක දන දන අකුසලයක් කියලා. හැබැයි මෙතන විතරමයි කෙලස් කැපෙන තැන. එතකොට හඳන් මේ යෝනිසෝ මනසිකාරයෙන් ඒ අකුසලේ කරොත් අයෝනිසෝ මනසිකාරයෙන් කරනකොටදී අකුසලේ බරපතලකම අඩු වෙනවා. පැහැදිලිවම අඩු වෙනවා. පැහැදිලිවම අඩු වෙනවා. ඒක තමයි බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා මේ නිමිත්ත සූත්‍රය කියලා එකක්. අංගුත්තරනිකා තිකනිපාතේ සඳහන් කරලා තියෙන්නේ. ඒකෙදි කියනවා මේ මහණි මහණි කාලයෙන් කාලයට සමාජ නිමිත්ත වඩවන් කාලයෙන් කාලයේ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 කෙලස් කැපෙනකොට යට තේරෙන්න ඕනේ. දැන් මං ඉස්සර මෙච්චර අකුසල් කරා දැන් ඒ වෙනුවට ටිකක් අකුසල් දැන් කරනවා. අන්න එතනදී තමයි පීරි ගෑවෙන වගේ තමයි තේරෙන්න පටන්. ඒකෝට දන්නවා මම බරපතල අකුසලයක් වෙනුවෙන් දැන් කාගෙන ඉන්නවා. දැන් කරන්නේ එච්චරම බැලන්ස් එකක් නෙමෙයි. සාමාන්‍ය ප්‍රමාණයක්. ඉස්සර තරම් නැහැ. මෙන්න මේ විදිහට ගියොත් විතරයි ආශ්‍රක්ෂය කරයක් වෙන්නේ. ඒ කියන්නේ කෙලස් ගෙවෙනවා දැනෙන්න ඕනේ. උගුරට රබේත් බීලා කෙලස් ගෙවන්න බෑ. නිින්දෙන් කෙලස් ගෙවෙන්නේ නැහැ. සමාධියදී කෙලස් ගෙවෙන්නේ නැහැ. කෙලස් ගෙවනකොට තමයි තේරෙනවා මේ කුරුලෑව පුපුරලා පුරු එළියට යනකොට වගේ තමයි දැනෙන්න ඕනේ. ඒ දැනුමට බය ඒ දැනුමට මුණ දෙන්න බැරි ඒක හරියට යුද්ධ නැති කාලේ හමුදාට බැඳි සෙබලෙක් වගේ යුද්ධ වෙනකොට බයයි. යුද්ධ ගැන කතා කරනකොට උහරෙන් පැල්ලෙනවා. හමුදාට බැඳෙන්නේ රස්සාවක් ඕනේ තමයි යුද්ධ කරන්න නෙමෙයි. මෙතන බෑ මෙතන face to face fight එකක් තියෙන්නේ කෙලස් ගෙවෙනවා බරපතල කෙලස් තුන සියුම් කෙලස් තුනයි ගෙවීම තේරෙනවා නම් ගෙවෙන්නේ කෙලස් ඒක නිසා මගේ වචනේ මම කියනවා අපි දැන් මේ වයෝර කැම්ප් එකට ආවිල්ලා අපි මේ භවනා කරනවානේ මෙතන ගොඩාක් කෙලස් මේ දාලා ගියොත් මේක සුද්ධ භූමියක් වෙනවා කියලා මම කියනවා. තමලඟ තිබුණ කෙලස් ගොඩක් අඳුරගෙන මෙහෙ දාලා ගියොත් කෙලසෙන්නේ නැහැ මේ බිම. මේ මෙම සුද්ධ භූමියක් වාටපත් වෙනවා. බුදුරජාණන්සේ කියලා දෙනවා ගිහි ගියත් අර භූමිය විශාල කාමේ සහ කාමයක් අයින් කරපු තැන මේක සාරණීය භූමියක් විතර පාර ගන්නයි කියලා. තෝවන් වෙනවයි කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත වරණ කියන එන්න බරපොදි තුනක් පැත්තක දාන තැන. සාරණීය භූමියක්. ඊට පස්සේ රහත් වෙනවයි කියලා කියන්නේ උද්දම් භාගයේ සංයෝජන පහක්. හරිනම් ඒ පහ දාලා කෙලසෙන බිම. දෙකනේ සුද්ධ භූමිය කියලා. එනිසා මේ කෙලස් එක්ක යාළු වෙලා කෙලස් වල අලගිය මොලගිය දන්නේ නැතුව කෙලස් වල මුලැමැදාක දන්නේ නැතුව මේ කුසලයක් අඳුර ගන්න හදනවයි කියලා කියන්නේ කළු ලෑල්ලේ කළු අඟුරු වලින් ලිව්වට පේන්නේ නැහැ. සුදු පාටෙල්ලිය. වයිට් බෝඩ් එකේ සුදු පාටෙන් ලිව්වට පේන්නේ නැහැ. ආමුදේ දැන් ආපස්සට එන්න පුළුවන්. දැන් සෝවන් වෙනකොට ඔය සීලපත පරාමාස විචිකිච්ඡා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 ඒ නිසා සෝවාන් වුණාට සෝවාන් වෙච්ච බවට සැකෙපොදවන්න තිඩ තියෙනවා. යං කිච්ච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස පටිච්ඡාදාය අවබ්බදාතිට පදස උත්තා. සෝවාන් පුද්ගලයාගේ චරිතය සඳහන් කරලා තියෙනවා. කයෙන් වචනෙන් හිතෙන් අකුසල් සිදු වෙන්න පුළුවන්. ඒව කදාත් වසංගන්නේ. සෝවාන් නැති කෙනා වසංගන්න හදන එක තමයි මේ පෘථග්ජනකම. සෝවාන් එකන කවුරු හරි වැඩි හිටියෙක් ගාඩ කියලා කියන මෙන්න මේව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 මත්පැන් බීමට ඇතැයි වෙලා ඒත් එයා සෝවාන් වුණේ එයා දැන දැන අඩු කෙරී බීම අඩු කරලා කොහොමද එයා අපින් කුසල් කරපු ඒ වගේ යාන්ත්‍රණයක පෙන්වන්නේ කොහොමාරි මුළු ශාක්‍ය ජනපදයේම ශාක්‍යයන් පිරිසක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුහාමුදුර ස්වාමීන් වහන්සේ මේ සරකාණී සෝවාන් නම් මුළු ශාක්‍ය ජනපදයේම සෝවාන් වෙන්න ඕනේ මේ යකා බෙබේ. උදේ ඉඳලා හැන්දෑවනකම් බීලා ඉන්නේ.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 අම්මු ඡණ්ඩ පරුස කෙනෙක් මම කොහමද මේ චරිත දෙක වෙනස්. පස්සේ දෙන්නට මොකද උනේ කියනකොට දෙන්නම සෝවන් වෙලා දෙන්නම දිවි ලෝකෙ ගියයි කියලා කියන. ඉතින් අර අම්මන්ඩි කියන මේ යකා ඉන්නකම් චරිත ගැලපෙන්න මේ නිසා බොහොම සාන්තයි දෙන්නටම එක ප්‍රතිඵලය ලැබිලා තියෙන අවසානයේ බුදුහාමුදුරන්ගේ ඡන්ද ප්‍රතිඵලය අනුබලනකොට. බුදුරණන්සේ කියනවා මේගොල්ලෝ මට බණි ගෑනුන්ගේ මොලේ හැඳි මිටේ උන්ට තේරෙනවද කර්මේසා කර්ම බලය කියන එක. ඈ චෝදනා කරන මේ මනුස්සයා මෙච්චර සාන්ත හිත මනුස්සයෙක් ඔබ වහන්සේ කියනවා සෝවන්නා කියලා. මේ මනුස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකම් වලි. ඒ මනුස්සයා තුන ඊට පස්සේ කියනවා උඹ වගේ මනුස්සයෙකුට මේ කර්මේ සහ කර්මඵලයේ කියන વિષය තේරුම් ගන්න අමාරුයි. ඒකෙන් තමයි ඔය අප්ත උපදේශ ඇවිල්ලා තියෙන්නේ ගෑනු මොනේ හැඳි පිටේ දිගයි කියන වගේ. එහේ මොකක්ද ඒ සූත්‍රේ නම මතකද? හොඳ නෑ ඒක මතක තියාගන්න හොඳයි. හැබැයි මේ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 ඒවා සීලබ්බත පරාමාසයි. දන්නේ නැති විනය කියනවා පුළුවන් තරම් කරේ තියන ඵලයන් කියලා. කරේ කියන්නේ උපක මාර්ගෝපකරණ වලින් පාවිච්චි වෙන්නේ මොකද්ද? පාවිච්චි වෙන පාවිච්චි වෙන එක ඒ මනුස්සයා ස්කවුට් කෙනෙක් වගේ ඉම්ප්‍රොම්ප්ටු ඉම්ප්‍රොවයිසේෂන් දන්නවනම් අවශ්‍ය වෙලාවට වැඩි හදාගන්න ගොඩාක් උපකරණ ඕනේ නැහැ. දන්නේ නැත්නම් එයාට හැම එකටම උපකරණ ඕනේ. ඉතින් ඒක නිසා මේ ගමනේ යන මනුස්සයා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 මං ගිය පාරක උහුලඟක් උඹට අල්ලන්න හම්බෙන්නේ නැහැ. ලේන බුදුහාම කකුල හපලා යන්නෙත් නැහැ. තුවාල කරලා යන්නෙත් නැහැ මාරයට. ඉතින් මේ ගල විඥාවට කියන යෝනිසමංස්කාරය කියලා. දන්නේ දෙවිනියා තොවිලට කොඳුරු තෙල් කල 7යි 7යි හොයාගෙන අල්ලපු ගෙදර කට්ටියත් හොයාගෙන නැහැ කියලා අනාගෙන කෑ ගහගෙන නටනවා. ඒ නිසා පාර ගිය මනසයාගේ සම්පූර්ණ වෙනස ඒ නිසා ඕනෙම රටක දෙන වීර කතාව වීර කතා අරගෙන කියවන්න ඒ මිනිස්සු මූණ දුන්නට පස්සේ ටෙක්නික් අහුවෙලා තියෙන්නේ. ටෙක්නික් දැනගෙන මූණ දීලා නැහැ. ඔය ඉස්කෝලේ හිටන විදිහට මේක උනොත් මේක තියෙන්න ඕනේ මේක උනොත් මේ ඒ ඔක්කොම බයිලා. වැඩේ ගියාට පස්සේ මූණ දුන්නට පස්සේ අපි ඔක්කොටම සමාන දැනුමක් තියෙනවා මේ දෙයට කලියුත්ත. ඒක මේ අධ්‍යාපනයෙන් එන එකක් නෙවෙයි. අධ්‍යාපනයෙන් කරන්නේ කාබාසිනියා කරන එක විතරයි. මොකද ප්‍රයොරිටි සිලෙක්ට් කරලා ලෑස්තිලා හැදුවට එන වාතාවරණයට මුහුණ දෙන්න අවශ්‍ය කරලා තියෙන්නේ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 දෙතුන් සැරේ යනකොට අර ෆැමිලියරිටි එක නිසා නුහුරු නුපුරුදු ගතිය නැති වෙනවා. ඒ නිසා යමක් නැවත නැවත කරන්ඩ නැවත නැවත කරන්න කරන්න ඒ අරමුණේ තියෙන දුක් දෙන ගතිය හෝ බලපෑම අඩු වෙනවා. ඕනෙම දෙයක මේ ලෝකේ. පළවෙනි සැරේ යමක් දකින්නකොට තියෙන විශාල ඒකේ සැප දෙන හෝ දුක් දෙන ගතිය දෙවෙනි සැරේ යනකොට නැහැ. ඒක අපිට හිතෙන්නේ අපිට ඒක නොලැබී තියෙන තාක්කල් අපිට පේන්නේ හැම ලැබෙන ලැබෙන වාරේ මේක මෙහෙම වෙයි කියලා. මොඳු වෙනට දෙන්න තියෙන එකම දනුව තමයි ඒක දෙන එක. දීලා කියන තව එකක් ගනින් කියලා. දෙක තුන දෙනකොට අර පඩම් ගන්නකොට තිබුණු ඒ මොටිවේෂන් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒකයි බුදුරජාණන් කියන්නේ ජිනේ කදරියන් දානේ නේ. කැහැදරට කණ්ඩ දීපා. කණ්ඩදලා ගෙනියන්නත් ටිකක් දීපා. ඉවරයි.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 ඒක ඉස්ලාම් බුදුසසුන කියනවා පිනක් කෙරුවට පස්සේ දානයක් ආදී මලක් පූජා කිරීමක් ආදී ඉදනන්දති පිච්චනන්දති මේ කරනකොටත් ඒ පින නිසා හිත ප්‍රීතිමත් මල් ලැබනවා දාන දෙනවා කට්ටිය වළඳනවා ඒක සතුටක් තියෙනවා පිච්චනන්දති ඊට පස්සේ ඒක කුසල් වාරයටත් තමන්ට සුභ ප්‍රතිඵල ලැබෙනවා නැත්නම් ආනිසංස ලැබෙනවා ඉදනන්දති පිච්චන කතපුඤ්ඤෝ බෙහතන නිසා පින් කරපු කෙනා ඒ කරන වෙලාවෙදිත්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 මේ හතර වටින් කටුකොහල් දීදී එපා වෙලා තියේදී කාගෙන පැය ඉන්නවා. ඉන්නකොට තියෙන ඔක්කොම හරි ගිය වෙලාවේ සැකේනවා නින්දද නැද්ද කියලා මේක කිසිම චිත්තක්ෂණයක් නෑ හැම චිත්තක්ෂණෙම සතිය බොහෝම ජයට පැදුරක් කෙලුවා වගේ ලස්සනට තේරෙනවා. හැබැයි හොඳ දේවල් දකින්න නෑ. දකින්න තියෙන්නේ ෆ්‍රික්ෂන් එක පීරි ගෑවෙන ඇටි කටුකොහල දාඩිය දානවා එපා වෙනවා හැබැයි හැම එකම සත්‍ය ආලෝකයේ අර්ථ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක 100%ක්ම මාත් එක්ක මම ජීවත් වෙන වෙලාවක්. අපි හිතන සමාධිය කියලා කියන්නේ බීල කුමාර බදම පැන්නට පස්සේ. කුමාර බදම කියන එක මම දැන් පිළිම කට්ටිය දන්නවා. මේක කුමාර බදමමයි ඉන්නේ. බීල ඔනටඩි බීපු ගමන් කබරය දානවා මොකක් කරගන්න බෑ. ඒ පාටියකටත් අප්සෙට් වැඩි ඉවරයි. ඔය සමාධියත් ඒ වගේ එකක්. මේකේ කිසිම සමාධියක් නැහැ හැම වෙලාවෙම උපයන්න ඕනේ. උපයනකොට පේනවනේ දවස් 30 තටමඟ වැඩි නිසා හරි ගියේ නැහැ. දැන් ඔනේ අනාතේ යන්න ගියාම ඒකට උත්තර ඒ වගේම තියෙනවා ප්‍රශ්න තියෙනවා උත්තර තියෙනවා මට තියෙන බලන්නේ එක විතරයි. ඒ නිසා අන්තිමට අපි අහනවා ඇයි බුදු වුණාට පස්සේ භාවනා කරන්න කියලා. අපි අහනවා රහත් වුණාට පස්සේ භාවනා කරන්න ඇයි කියලා. ඒ භාවනා කිරීමමයි සැපේ. ආයේ මේ භාවනා කරලා වෙන ප්‍රතිඵලය නෙවෙයි. ඒකට ඒක අතීතය හැවෙන්නේ දෙන්නේ. අනාගතය වෙදිච්ච දෙන්නේ. භාවනා කරන එකම සැපේ ඊවර පස්සේ මේ මනසයට උලක හිටියත්, මුලක හිටියත්, ගෙන්දගම් පොළොවේ හිටියත්, කොඩි ගහයට හිටියත් භාවනා.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 ඒක වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ අනපේක්ෂිත වෙලාවක. ඒක වෙන්නේ සම්පූර්ණ අනපේක්ෂිත ප්‍රමාණයකින්. කවදාකවත් Taman ගැන Tamanට හිතා ගන්න බැරි විදියට කම්මෝගෝචිකාගෝ කියලා බැස්සාම පස්සේ මොකක්වත් නැහැ. So accounting accountability එවනම් book keeping perfect. කිසිම ලැබිච්ච ලාභයක් නම්බු කරන්න බෑ ලැබිලා නැහැ හොඳ දෙයක්. ලැබිලා තියෙන්නේ කටුකොහොල්. හැබැයි ඉඳගෙන කාගෙන ඉඳලා තියෙන එක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 සක්මණේදී පූර්ව කෘති ඔක්කොම සිද්ධ වෙනවා. සක්මණ හරනම් භාවනාව හරි. භාවන කියන්නේ පරියන්කේ හරි. සක්මන් නොකර ඔය පූර්ව කෘති කෙරුවත් හරියන්නේ නැහැ කියලා මට කියන්න බෑ. මොකද අපි සම්මත තේරවාදී පිළිගත් එකක් තමයි චතුරාර්යක භාවනාව. චතුරාර්යක භාවනා කරන්න දැනගන්න ඕනේ කොයි භාවනාවද කරන්න ඕනේ කියලා. ඒ නිසා ආනපානෙම නෙවෙයි කරගෙන යනකොට අපිට තේරෙයි තරහ යනවා වැඩි නම් ආයෙනම් මෛත්‍රී කරන්න. ආනපානෙ කරනකොට නුරුස්නා ගති වෙන්න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 මේ ඊළඟ ප්‍රශ්නයත් හැමදෙම මේකටම අදාළ බොහොම සමීප ප්‍රශ්නයක් විපස්සනා භාවනාවට පෙර සමත භාවනාව කිරීමේ වාසියක් තිබේ. සමහර වෙලාවට තියෙනවා ඒකට කියනවා සමත පූර්වංගම විපස්සනාව කියලා. නමුත් ਸਰවඥාන්සේ විපස්සනා පූර්වංගම සමතිකුත් කියලා කියනවා. යුගනන්ත භාවනකුත් තිබිලා තියෙනවා. සමහර චරිත වලට වාසි තියෙනවා. සමහර ඒවට ඒක අවාසි කියන්න බෑ නැතුව යන්න පුළුවන්.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 කියන්නේ අවේ hina වෙනකොට තරහ යනකොට ওই නැලවිල්ල නලියනවා සතිය නැති නිසා දන්නේ නැහැ. උදේට හැන්ද වෙනකන් අපි ওই මූඩ් එක මාරු කර කර ඉන්නේ. සතියට ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා මේවා ලස්සන ලීවර් සිස්ටම් එකක් තියෙන. ඔක්කොම වැඩ හැම වෙලාවෙම. එනිසා මු භාවනා කරන කෙනාගේත් මූණ සමාලාවට hinaකට කිට්ටුවා මූණත් තරහට යන මූණ එක එක මූණ තියෙනවා. දැන් ගිහිල්ලා බලන්න දඹුලු පන්සලේ බුදුහාමරගේ මූණ හොඳටම තරහ ගිහිල්ලා නේ තියෙන්නේ. ඇස් නිර්වල ඉලිරලා කුරුම්බ ගෙඩි වගේ මුම් කරගෙන ඉන්නේ. අන්න මහනුරුවෙගෙත් ඒ වගේ. එක එක යුගවල ඒ බුරුමේ තියෙන ආනන්ද පයා කියලා ආනන්ද බුදු පිළිම කියලා අඩි කොච්චර දුස බුදු පිළිම ළඟට යනකොට කරගන්න. ඈතට ඉනා වෙනවා. කියන්නේ ළඟට එන්න එපා කියලා රූපේ හදලා තියෙන. ඒක යනකොට කියනවා ඔන්න මෙතෙන්දි බලන්න hina වෙලා බුදුහාමුදුරු ඉන්නේ එලිපත්ත වහිනකොට පෙන්නනවා.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 ඒක තව වාක්‍යයක් කියන්න පුළුවන් ඒ බව දන්නේ නැත්නම් අකුසලයක් කෙරුවා කාටත් හිතක් ගන්නවා දන්නේ නැති එක තමයි බරපතලම අකුසලයි ඊට පස්සේ තමයි හානියක් වුණා දන්නවා ඊට පස්සේ ඒක තමයි අරවස හානියක් වුණා දන්නවා ඒ පුද්ගලයන්ට කියලා සමාව ගන්නවා එදි මේ ශිෂ්ටාචාරේ යන ක්‍රම ඒ නිසා අපිට හැම වෙලාවෙම හිතන්න එපා වැරදි වෙච්ච එක නාලා කියලා සමාව ගන්න අවශ්‍ය නැහැ සමානට මොකද தත්ත්ව උණුසුම තීදී සමාව ගන්න යෑමෙන් ප්‍රශ්න ඇති වෙනවා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 ඒකයි මේ සංඝයා කියන එක අපිට තියෙන්නේ වැරද්දක් වුණොත් එයා වග කියන්න ඕනේ. මට වැරදි වුණත් ඒව යාළුවාට බේරෙන්න බෑ. යාළුවර නේද කියන මෙහෙමයි සාන්නසට අපත්‍ය දේශනා කරන්න ඕනේ. අහන්න බලන්න මට වැඩිමල් කියලා හෝ වෙන නිකායක ඒ බයිලා බෑ. ඉතින් ඒකයි අපි මේ කියන්නේ සංඝයාට ඇතුල් වෙන්න. ඒ ඒ වරයක් අපට ලැබෙනවා. ආයිති සංවරයට අපිට බුදුන් නැහැ දැන්. අපි ආයිති සංවරයට ගන්නේ සම්ප්‍රක්‍මචාරින් වහන්සේ නමක්.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 සෝමරතන හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරලා කිව්වේ මොන හරි වැරද්දක් නෑ මං හිතන්නේ මං සෝමර ඒත් වැරද්ද මම ඉතින් වැරද්ද වුණා නම් මට සමාව ගන්න පුළුවන් සෝමරතන හාමුදුරුවන්ගේ ඒ ගැන මහත්ය කලබල වෙන්න බෑ මහත්යට කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ ඕක තේරුම් ගන්න බෑ ඒ ගැන අපි අපි දන්න හොඳටම දන්න හාමුදුරනේ අවසාන ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ සමහර පොත්වල කියා තියෙනවා මනස අර්ධ වස්තුව සහ ලේ අතර තියෙනවා කියලා ඔබ වහන්සේගේ අදහස කුමක්දයි දැනගන්නට කැමතියි මේක ඇත්තටම අටුවාචාර්යන් වහන්සේලා ගෙනලා කියනවා මේක ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි මේකට ආචාර්ය මත නැහැ මගේ මතේ මේකයි කියලා එහෙම නැත්නම් අත්නෝමති කියලා කියනවා අපි අත්නෝමතික මිනිය කියලා කියන්නේ හිතුවමතු දේවල් කියන මනස මේ අත්නෝමතියක් තියෙනවා මේ අඩපතක් පමණ ලේ ඒ මිරිකෙමින් පවතින ලේ ටිකේ තමයි හෘද මේ මනස තියෙන්නේ ඒක සීක්‍රින් වෙනස් වෙන පදනමක් ඒකට වස්තු රූපේ වෙලා තියෙන හෘදේ වස්තුව නිසා මනස තියෙන එක කියලා. බටහිර මානසික විද්‍යාවේදී බටහිර මේ දැනුමෙන් කියනවා හෘද වස්තුව මාරු කරාට මිනිහාගේ මනස මාරු වෙන්නේ නැති නිසා හෘද වස්තුව කියන්න බෑ. ලේ ට්‍රාන්ස්ෆියුෂන් එකක් දුන්නට ලේ මනස වෙනස් වෙන්නේ නැති නිසා පතර මිනිහාම ඉතුරු වෙන්නේ. වෙන්න බෑ. හැබැයි මොළේ මාරු කරුවොත් මිනිහා ඉතුරු වෙන්නේ නැහැ. ඒක දැනට ඔප්පු කරලා ඉවරයි. මාරු කරන්නත් බෑ. ඒක නිසා බොහෝ විට කියනවා වෙන්න බලයි මේක අත්නොමති. ඒකයි මම කිව්වේ අර රිචඩ් ස්ටාක් කියන මිනිස්සයා ලියලා තිබුණා The Mind කියන පොත. ඒ BBC එකෙන් දීපු ප්‍රොජෙක්ට් එකක්. එයා කොහොම මනසේ තියෙන මොලේ තියෙන ඔක්කොම කොටස් හරි ගස්සලා බෙදලා ඒ අවසාන නිරීක්ෂණය තමයි මොලේ ඇතුලේ මනස කියලා වෙනම මධ්‍යස්ථානයක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒකං චරන් දුරගමං අසරීරං ගුහාසය. මනසට ශරීරයක් නැහැ. මේ ගුහාවක සයනය කරනවා ඒකං චරංග එකව හැසිරෙනවා තනියම දුරංගමං බොහෝ තැනකට යනවා ඉතින් අපි අර ඒකට ස්ථානයක් හදාන්න ගිය ගමන් ප්‍රශ්න මගින්ම අපි කොටු වෙනවා අපි මේ විසඳ ගන්න බැරි ප්‍රශ්නකට යනවා ඒ කියන්නේ non local reaction කියලානේ දැන් අඳුරගෙන තියෙන්නේ non local කියලා කියන්නේ එකම අංශුවකට එකම වෙලාවෙ ඒ තරම් වේගෙන් යන නිසා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 පොතට නමුත් පොතක් ලියන්න බෑ ඔක දන්නේ නැතු. ඒ නිසා පොත් ලියන කට්ටිය එක්ක අතන තියෙන එක්ක මෙතන තියෙන කියලා කියනවා. ඉතින් ඒක ඒක එහුවයි කියලා ඇත්තට භාවනාවට ලාභිකුත් නැහැ. ඒ ලියන කෙනාම ලියනවා මේක අත්නොමතියක් කියලා. බුදුජානන්සේ එහෙම තනක් වෙන් කරලා පෙන්නන බවක් ත්‍රිපිටකේ පේන්නේ නැහැ. හොඳයි අපි මම හිතන්නේ විනාඩි 25ක් විතර වගේ වැඩිපුර අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ දෙකමාරට නතර කරන නිසා අපිට විනාඩි 35ක පමණ කාලයක් තියෙනවා සක්මණ සඳහා. අපි ඊට පස්සේ තුනමාරට මෙතන රැස් වෙනවා සාමූහික භාවනාවකට. එන්නේ එනිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.